مجھ کو شاید نہ کہو میر کہ صاحب میں نے درد و غم کتنے کیے جمع دیوان ناز کی اس کے لب کی ہاں باہر کے سنیما رسمت نیو نیم جی چیز مدرسہ چلی مدرسہ چلی خدا مدرسہ جا کے නාට්‍යය පසුගිය සතිවල අපිට කතා කරන සහ ලිපි තැපැල්පත් වල කියලා තිබුණා ලලිත් මහත්තයා. ඇයි 90 දශකවල ගීත නැද්ද? මදුරසාංජලි වල. ඒ දශකයේ බොහොම ලස්සන ගීත තියෙනවනේ. අපි මීට පෙරත් 90 දශකයේ ගීත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඔබේ ඉල්ලීම නිසා අද වැඩසටහනේ 90 දශකයේ ගීත දෙකකුත් අපි අතුලත් කරගෙන තියෙනවායි කියන සුබ ආරංචිය එක මේ විවේකීරිදා දවසේ ඔබව රස ගන්වන ಭಾರತೀය නියුරු ගීතාවලිය ඔබට සමීප වන්නේ මధుර සංගීතය آنکھوں کا اس مستی میں سوجے نا کیا کر ڈالوں دل وہی سمان آنکھوں کا اس مستی میں تجھے نہ کیا کر ڈالوں حال مہے سما ගුවන් චිත්‍රපටයේ ගීතකින් අද වැඩසටහන අපි ආරම්භ කරේ ලතා මංගেশකර් සමගින් මොහමඩ් රෆී ගැයූ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා ජීතේන්ද්‍ර සමග ආශා පාරේ ජීතේන්ද්‍ර සමග ආශා පාරේ වෙනුවෙන් මොහමඩ් රෆී සමග ලතා මංගেশකර් මේ ගීතය ගායනා කළා චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ නසීර් හුසේන් සංගීතවත් කලා රාහුල් දේවබර්මන් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි කාර්වාම් චිත්‍රපටය 1971 වසරේදී හොඳම ගායිකාවට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත් චිත්‍රපටයේ ආශා භෝස්ලේ වෙනුවෙන් මෙතුණි 1969 76 කාල සීමාවේ හින්දි සිනමාවේ සිටි සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක වගේම හොඳම සරාගී කාන්තාව ලෙසින් නම් දරා සිටි ඇය එකල සිනමාවට නැතුවම බැරි ශිල්පිනියෙක් බවට පත් වුණා. සිනමාවට පිවිසි මුල් වකවානුවේ නම් සුළු චරිත රඟපාමින් දෙවෙනි පෙළ රංගන ශිල්පිනියෙක් වශයෙන් තමයි ඇය හඳුනාගත්තේ. පසුව ඉහළම ආදායම් පෙන ඉහළ පෙළ රංගන ශිල්පිනියක බවට ඇය පත්වන්නේ ඇය සතු රංගන හා නර්තන හැකියාවන් හේතුවෙන්. ඇය තමයි මුම්තාස් මුම්තාස් සමගින් රාජේෂ් කන්නා රංගන දායකත්වය ලබා දෙන මේ ගීතය අපි රස විඳමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රාජේෂ් කන්නා සහ මුම්තාස් වෙනුවෙන් ගැයූ ගීතයක් अपना देश 1972 චිත්‍රපටය නිෂ්පාදනය කළ ಎವಿಎಂ ಸ್ಟುಡಿಯೋ ವೆನ್ವೆನ್ ಎವಿ ಸುಬ್ರಹ್ಮಣ್ಯಂ ಅಧ್ಯಕ್ಷಕವರ್ಯ ಜಮ್ಮು ಸಂಗೀತವತ್ ಕಲಾ ರಾಹುಲ್ ದೇವಮನ್ ಗೀತದ ರಚಕ ಆನಂದ್ ಬಕ್ಷಿ मेरी बात මිතුරනි අපි ඒ ඉල්ලීමත් ඉටු කළා බොහොම සතුටින් කියන්නේ මොකද ගොඩක් දෙනෙක් මේ ගීතය ඉල්ලලා තිබයි. තාම රසවත් ගීතයක් ඇත්තටම මේ ගීතය අපේ කාලයක් බලාගෙන හිටියා මේ ගීතය. මధుර සංජලි වැඩසටහනෙන් ඔබට ලබා දෙන්න. අද ඒ රසය ඔබට ලබා දුන්නා. ඊළඟටත් යන්නේ එහෙම ගොඩක් දෙනෙක් ඉල්ලපු ගීතයකට. චිත්‍රපටය තමයි 1966 තිරගත වුණු Love in Tokyo. Love in Tokyo කියපුවාම දැන් බලයි මොකද්ද මේ ගීතය කියලා. ජොයි මුකර්ජී සමගින් ආශා පාරේක් තමයි රංගන දායකත්වය ලබා දුන්නේ. ආශා පාරේක් කිව්වම 1959 සිට 73 දක්වා කාලය තුල හින්දි සිනමාවේ හිටපු සුපිරි ගණයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. ළමා කාලයේදීමයි රංගන ශිල්පිනියක් විදිහට හින්දි සිනමාවට ඇතුළත් වෙන්නේ. ජනප්‍රියතම පෙම්වතිය නමින් ඇය ಭಾರತ සිනමාවේ පසුව හඳුනා ගන්නවා. Love in Tokyo Pramod films නිෂ්පාදනයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රමෝද් චක්‍රවර්ති ಸಂಗೀತೋತ್ ಕಲಾ ಪದ್ಮಶ್ರೀ ಶಂಕರ್ ಜಾಯಕಿಶನ್ ಗೀತದ ರಚಕයා ಹಸ್ರತ್ ಜಾಯಪುರಿ මේ ගීතය ගායනා කරන ලතා මංගেশකර් චිත්‍රපටයේ ආශා පාරේක් වෙනුවෙන් 0612 න් මధుර සංජලි වැඩසටහනින් ඔබ කැමති ගීතයක් තියෙනවා නම් මතක් කරන්නත් ඒ අවස්ථාව තිබෙනවා. අපි යමු ඊළඟ ගීතයට ප්‍රොෆෙසර් චිත්‍රපටයේ ගීතයක් තෝරා ගන්නවා 1962 තිරගත වුණු ශම්මි කපූර් කල්පනා ප්‍රධාන චරිත රංගපාන්නේ. දැන් ප්‍රොෆෙසර් චිත්‍රපටයේ වගේම දිල් දෙක දෙකෝ චන්ලි ඒ වගේම අන්දාස් භ්‍රමචාරී වගේ චිත්‍රපට මතක් කරපුවාම අනිවාර්යයෙන්ම ශම්මි කපූරව අපිට අමතක කරන්නට බෑ. රසික හදවත් ඇද බැඳ ගැනීමට තමන්ගේ රංගනය තුළින් මේ චිත්‍රපට හරහා ඔහුට හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම 60 70 දශකයේදී 1962 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයට මේ ශම්මි කපූර් නිර්දේශ වුවත් ඔහුගේ අතින් එය ගිලිහි යනවා. නමුත් 1968 වසරේදී බ්‍රහ්මචාරී චිත්‍රපටයේට ඔහුට හිමි හොඳම නළුවාට හිමි සම්මානය ඔහු ලබා ගන්නවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා ඊග තැන්දන් සංගීතවත් කලා පද්ම ශ්‍රී ශංකසා ජයකිෂන් ගීපද රචකයා හස්රත් ජයපුරි. මේ ගීතය ගායනා කරනවා මන්නාඩේ ඌෂා මංගිෂ්කර් සමග ආශා බෝස්ලේ. ගීතය ගායනා කරන්නේ ශම්මි කපූර් සහ කල්පනා මොහන් වෙන්නේ. اور دنیا کی دیوانی اس کے ہم بھی سے دلدار کوئی کرتا تھا ہم سے پیار ہمارا بھی گمن تھا ہائے ہم پر جوانی دل کی باتیں سن لو اب دل کی باتیں سن لو اب آنکھوں کی زبانی آئے ہم پھل جوانی اور دنیا کی زبان اس کے ہم بھی سے دلدار کوئی کرتا تھا ہم سے پیار ہمارا بھی زمانا تھا آئے ہم پر کی جوانی ඉතාම අර මුලදී කිව්ව පොරොන්දුව හදවත ඉස්සරහනේ තියෙන ඔබේ බලාපොරොත්තුව ඉටු කරන වෙලාව ඊළඟ ගීත දෙකම මේ දශකයෙන් අපි තෝරාගන්නේ 1990 වසරේ තිරගත වුණු දිල් චිත්‍රපටයෙන් අපි හමු අද දවසේ මේ බොල්ම ගීතය. ආමීර් ખાન මාධුරි දීක්ෂිත් ප්‍රධාන චරිත රංගපෑවා චිත්‍රපටයේ ආමීර් ખાන් සහ මාධුරි දීක්ෂිත් වෙනුවෙන් මේ ගීතය ගායනා කළා ادار سمد ابواد پاد چھترپتی نشپاد کتا دکشا ان سیتا کلی آنند مل گیپرچک سامپ අපි තෝරා ගන්න ගීතය මේ ගීතයක් ගොඩක් දෙනෙක් අර අපේ ලිපි සහ පැපල්පත් අතර ඉන්දීන් තිබුණු ගීතයක් සාජන් චිත්‍රපටයෙන් ගීතය උපුටා ගන්න. නිෂ්පාදනය කරන්නේ සුභාකර් බෝකාගේ අධ්‍යක්ෂකවරයා ලෝරන්ස් ඩිසූසා. මේ ගීතය ගායනා කරන ගઝල් ගායකයෙකු වන පංකජ් උදාස් චිත්‍රපටයේ පංකජ් උදාස් වෙනුවෙන් සංගීතවත් කළේ නදීම් ශර්වා ගීපද රචකයා සංගීත සංගීතත් සල්මන් ඛාන් සමග මාධුරී දීක්ෂිත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා 6222636 අපේ දැනගත නායක මధుර සංජලි වැඩසටහන රසවිඳින ඉන්න අතර ඔබට කතා කරන්න පුළුවන් අපි හමු ඊළඟ ගීතේට වත් චිත්‍රපටයේ ගීතයක් අපි ළඟ තෝරා ගන්න 1975 වසරේ තිරගත වුණු බාලරාජ් සාමි සමගින් සුනිල් දත් රාජ් කුමාර යශි කුමාර සචි කපූර් එවැගේම ප්‍රාර්ථනා සමගින් ශමිලා මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ අතරින් බාලරාජ් සාහලි කියවහම ಭಾರತ සිනමාවේ මේ ජනප්‍රිය සිනමා ධාරාවට වඩා මේ සම්භාව්‍ය සිනමා ධාරාවේ හිටපු රංගන ශිල්පියෙක්. ඔහු මේ ಭಾರತ සිනමාවේ අර අපි සාමාන්‍යයෙන් සැලකෙන සුපිරි නළුවන් අතරේ අර කඩවසම් නළුවාගේ ස්වරූපයෙන් වෙනස් වෙලා සාමාන්‍ය කෙනෙකුට මුතු රංගන ශිල්පයේ විදිහට කටයුතු කරපු කෙනෙක් විදිහට තමයි භාවනා ඉස්හානය හඳුනා ගන්නට පිළිගන්නකම ලැබෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ බීආර් චිත්‍රපට වෙනුවෙන් බීආර් චෝප්‍රා සංගීතවත් කලා රවි ගීපද රචකයා සහිර ලුදියාන්ති මේ ගීතය මන්නාදේ ගායනා කරන්නේ චිත්‍රපටයේ බාල්රාජ් ශාන් නිර්මිත کبھی تجھے معلوم نہیں تو ابھی تک ہے تی اور میں جوان تجھ پہ قربان میری جان میری جان اے میری زہر بھی تجھے معلوم نہیں تو ابھی تک ہے تی اور میں جوان تجھ پہ قربان میری جان میری جان یہ بات پن جو تجھ میں ہے کہیں نہیں یہ یہ بات پن جو تجھ میں ہے کہیں نہیں دلوں کو جیتنے کا فن جو تجھ میں ہے کہیں نہیں میں تیری میں تیری آنکھوں میں پا گیا دو جہاں میں تیری میں تیری آنکھوں میں پا گیا دو جہاں اے میری زہد دکھتی تجھے معلوم نہیں تو ابھی تک ہے ہکی اور میں جوان تجھ پہ قربان میری جان میری جان بول جان من مان مسکرا کے بول دے تم بول جان من جو مسکرا کے بول دے تو دھڑکنوں میں آج بھی شرابی رنگ بھول دے وہ وہ میں تیرا عاشق جاگداں او جاگ او کرم میں تیرا عاشق جاگداں اے میری زہد دو تجھے معلوم نہیں تو ابھی تک ہے حتی اور میں جوان تجھ کے قربان میری جان میری جان اے میری زہرت بھی تجھے معلوم نہیں تو ابھی تک ہے ہسی اور میں جوان تجھ پہ قربان میری جان میری جان අපි මේක තමයි 1976 තරගතුන අනුකම චිත්‍රපටයේ ලතා මංගেশකර්ගේ ගීතයක් රසවිඳින්න ಭಾರತ සිනමාවේ ක්‍රියාදාම රජු විදියට හඳුනා ගන්නා ධර්මේන්ද්‍ර මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා. ඔහු 1935 වසරේ දෙසැම්බර් මාසයේ 8 වෙනිදා තමයි උපත ලැබී ඔහු සමග ශමිලා ටාගෝර් තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. අනුපමා නිෂ්පාදනය කරන්නේ එල්බී චිත්‍රපට වෙනුවෙන් එල්බී ලාච්මාන්. අධ්‍යක්ෂකවරයා රෝෂිකේෂ් මුකෝජි සංගීතවත් කලා ہیمنت کمار کیفی آسمی میں گیتے گیپد رچ کیا گیتے گانا کرنا لتا منگیشکر